තෙරුවන් සරණයි සදැහැති ඔබ සැමට. තුන් ලෝකාග්‍ර අමාමෑණී බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ නෛර්යානික ශ්‍රී සද්ධර්මය ප්‍රායෝගිකව ඔබේ ජීවිතවලට පුරුදු පුහුණු කරන්නේ කොයි ආකාරයෙන්ද කියන වග ඔබට කියා දෙන්නට අදත් අප සූදානම් වන්නේ ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාවේ අද දවසට නියමිත දේශනාව තුළින්. සදහැතුනි මේ 16 වන සතිය ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාවේ ගතවන්නේ අද අඟහරුවාදා මේ සතිය තුළ ස්වාමින් වහන්සේ අපට ඉවසීම පිළිබඳවයි කියා පහදා දෙන්නේ. ඉතින් ඒ පිළිබඳව ආරම්භක දේශනාව ඊයේ ඔබ ශ්‍රවණය කළා. දැන් ඉවසීම පිළිබඳව වැඩිදුරටත් විග්‍රහ කරන තවත් උතුම් වූ දේශනාවක් ශ්‍රවණය කරන්නටයි අප සූදානම් වන්නේ. ඒ උදෙසා සුපුරුදු ලෙසින්ම අප සැම කෙරේ මෙත් සිතින් ධර්ම සභාවට වැඩමවා වදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි নমස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු කායේන සංවරෝ සාදු සාදු ආචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ සබ්බත් සංවතා භික්ඛු සබ්බ දුක්ඛා පමුංචති සාදු සාදු සාදු සදා බුදු සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ මේ ජීවිතය සකස් කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සියලු දුක් නැතිකොට උතුම් නිවනින් සැනසෙන්නට ඕනේ අපි කවුරුත් ඒ සඳහා අපි අපේ මනසින් ඒ ධර්මය නැగిලා යන විදිහට අපේ මනස සකස් කරගන්න ඕනේ අපේ මනසින් ඒ ධර්මය නැగిලා යන විදිහට අපේ මනස සකස් කරගන්න ඕනේ. අන්න ඒ කාරණාව තමයි අපි හැම වෙලේම මතක තියාගන්න ඕනේ. ධර්මානුකූල මානසිකාරයක් ඇති කරගන්න ඕනේ. ඉතින් ඒ සඳහා ඉවසීම කියන්නේ අපි තුල වර්ධනය වෙලා තිබිය යුතු ධර්මතාවයක්. වර්ධනය කරගත්ත යුතු ධර්මතාවයක්. ඒක අපි ඊයේ සාකච්ඡා කරපු කාරණාව ප්‍රායෝගිකව කොයි තැන්වලදී යොදා ගන්න කියලා සාකච්ඡා කරන්නයි අද හදන්නේ. ඒකට හෙට ඒ පිළිබඳ අපි බොහෝ ධර්ම සාකච්ඡාවක් පවත්වනවා. ඊට පස්සේ අනිද්දා වෙනකොට මේ පින්වන්ත අයට සජීවීව ඒ පිළිබඳ තියෙන ගැටලු සාකච්ඡා කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ වෙනකොටත් මේ අයට කොහොමද මේ සජීවී සම්බන්ධතාවය ඇති කරගන්නේ කියලා දැනුම් දීලා තියෙනවා. එතකොට අපි ඊයේ කරපු සාකච්ඡාව තුළ අපි තේරුම් ගත්ත දෙයක් තියෙනවා හැම වෙලෙම බාහිර ලෝකය ගැන නෙවෙයි අපි අවධානය යොමු කරන්න ඕනේ තමන්ගේ අභ්‍යන්තරය පිළිබඳව හරි ඊයේ කතා කරපු සාරාංශය ගත්තොත් අපි හරි අමාරුවෙන් ජීවත් වෙනවා අනුන්ගේ නපුරු වැඩ සහ අනුන්ගේ නපුරු ක්‍රියා එක්ක අසත්පුරුෂ වැඩ අර අසත්පුරුෂ ක්‍රියා නේද මේ වගේ දේවල් එක්ක අපි හරි අමාරුවෙන් පිපාසාවෙන් වගේද නැද්ද ජීවත් වෙන්නේ. එහෙනම් අපි හැම වෙලෙම ප්‍රාර්ථනාවත් වෙනානේ මේ නපුරු වැඩ නැති වුණා නම් කොච්චර හොඳද? මේ නපුරු ක්‍රියා නැති වුණා නම් කොච්චර හොඳද කියලා නේද? ඒවා ගැන අපි එහෙම නැති තැනක් ලැබේවා, එහෙම නැති අය ලැබේවා, එහෙම නැති පරිසර ලැබේවා කියලා සාකච්ඡා කරමින් ඒ එහෙම හිතමින් ජීවත් වෙනවද නැද්ද? හම්බෙයිද? එහෙම හම්බෙයිද? නේද? එහෙම හම්බෙන්නේ නැහැ. එහෙම ස්ථිරව එහෙම හම්බෙන්නේ නැහැ. මේ ඉන්න අය මේ නපුරු වෙනවා හදිස්සියේ. ඒතරනේ අලුත් නපුරු අයත් හම්බ වෙනවා. නේද? ඉන්න අය අසත්පුරුෂ වෙනවා. එහෙම දේවට අලුතෙන් අසත්පුරුෂ හම්බ වෙනවා. නේද? Tamanට ඉහලින් ඉන්න ගොඩක් දෙනෙක් අසත්පුරුෂ වෙනවා. නේද? දැන් මේ වෙනකොට රටේ නායකයෝත් ගොඩක් අසත්පුරුෂ වෙලා අසත්පුරුෂ ගති නැති වෙලා ගිහලා. ඒවත් අපිට ඍජුවම බලපානවා. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනකොට අපි අන්තිමට ඉන්නේ පීඩාවෙන්ද නැද්ද? එතකොට මේ අසත්පුරුෂ සමාජයේ හින්දා අපි පීඩාවෙන් ඉඳීම හොඳද? නේද? අපේ පීඩාව නැති කරන්න නම් අසත්පුරුෂ සමාජය නැති කරන්න වෙනවද නැද්ද? ඒක ප්‍රායෝගිකද? ඒක ප්‍රායෝගික නෑ. එහෙනම් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අපි හැමදාම දුකෙන් ඉඳ වෙන්නේ. තීරණය ගත්තා. ඕ. ඔන්න අපි තීරණයක් ගත්තා. අපිට හැමදාම දුකෙන් ඉඳලා සිද්ධ වෙන්නේ කියලා. හරියනවද ඒක? නෑ. එහෙනම් සැනසීමක් තියෙන ක්‍රමයක් හදන්න ඕනේ. අනුන්ගේ නපුරු වචන, අනුන්ගේ නපුරු ක්‍රියා ඉදිරියේ තමන්ගේ හිත රිදෙන්නේ නැතුව ඉන්න සකස් කරන්න පුළුවන් දෙයිද කියලා ඊ අපි සාකච්ඡා කරා. හරි? අනුන්ගේ නපුරු වචන, අනුන්ගේ නපුරු ක්‍රියා ඉදිරියේ තමන්ගේ සිත රිදවගන්නේ නැතුව ඉන්න පළවෙනි ක්‍රමවේදය තමයි අපි අහලා තියෙනවනේ ඉවසීමෙන් සැනසීම කියලා. අපි ඊයේත් මතක් කරා. ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කියන එකේ තේරුම අනුන්ගේ නපුරු වචන ඉවසුවාම ඉතින් මට කවදා හරි දැනසීමක් ලැබේ. එහෙමද? නැත්නම් එයා එතකොට මං මං ඉවසුවාම එහෙම බයින්නේ නැහනේ. නේද? එතකොට මම සැනසීමෙන් දින්නේ කිව්වට. නේද? අර එහෙම බයිනකොට මට සැනසීමක් තියෙන්නේ මොනවා කරොත්ද? අනිත් පැත්තට බැන්නොත් නේද? ආසන්න වශයෙන් ගත්තොත් අනිත් පැත්තට බැන්නොත් තමයි සැනසීමක් තියෙන්නේ නැත්නම් සැනසීමක් නැහැ. නේද? දවසකින් ඉතින් දවස් ගණන් ඉවසන්න වෙනවා වගේ අදහසක් තියෙනවා. එහෙනම් අපි මේ ගන්න උත්සාහය එහෙම එකට නෙවෙයි හොඳට විමසලා බලන්න අපි මේ මොකද්ද ගත්ත උදාහරණය දැන් කෙටියෙන් කියන්නේ පාන්දර නැගිටින්න බැරි කෙනෙක් පාන්දර නැගිට්ටොත් එයාගේ කය සහ සිත හොඳටම රිදෙනවා නේද ඇඟ පාන්දර නැගිටලා පුරුදු නැති කෙනෙක් එකපාරටම පාන්දර නැගිට්ටොත් හොඳට රිදෙනවා ඇඟ රිදෙනවා හිත රිදෙනවා හැබැයි එයා අඛණ්ඩව නැගිට්ටොත් හරිද දවස් ගාණක් එක දිගට එයාගේ කය රිදීම සිතේදී අඩු වෙනවා ටික දවසක් පුරුදු වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒවා නැති වෙනවා. නේද? අන්න ඒ මූල ධර්මය තමයි අර බලන්න එයාට උනේ ඉවසීමේ මොකද ඉවසගෙන නැගිට්ට හින්දා දවස් ගාණක් ඉවසගෙන මේක කරපු හින්දා අන්තිමට උදේ නැගිටිනකොට තියෙන රිදීම් අතුරුදහන් වුණා. නේද? අන්න ඒක අපි ඊයේ යෙදෙව්වා සීලය රකින්න පුරුදු වෙන්න. ප්‍රාණඝාත කරන්න වෙන්නේ මදුරු වාගේ කරදර ඉස්සරහා මට ඉවස ගන්න බෑ. හොරකම් කරන්න ඕන දේවල් පෙනිපෙනී මට හොරකම් කරන්න නැතුව ඉන්න බෑ. ඉවසන්න බැරි හින්දා දුක් ඇති වෙලා කාම වස්තුන් ඉදිරියේ කාමයේ වර්ධව හැසිරෙන්න අවස්ථාවක් ලැබෙනකොට ඉවස ගන්න බෑ. බොරු කියන්න හේතු වෙන අවස්ථාව එනකොට ඉවස ගන්න බෑ. කවුරු හරි බයිනකොට පරසව වෙන්නේ නැතුව Tamanට ඉවසන්න බෑ. ඒ වගේ ඉවස ගන්න බැරි වෙන අවස්ථා තමයි ඒ හින්දා තමයි සීලය කැඩෙන්නේ. නේද? එහෙනම් මොකද කරන්න ඕනේ? ඒවා පුහුණු කරන්න ඕන මොනවා කරලාද? ඉවසලාමයි. හරි? හැබැයි ඉවසන්න ඉවසන්න ඉවසන්න. ඒ කියන්නේ පළවෙනි දවස් ඉවසගෙන හිටියොත් දෙවෙනි දවස් ඊට වැඩි ඉවසන්න ලේසි. දෙවෙනි දවස් ඉවසගෙන හිටියොත් තුන්වෙනි දවස් ලේසි. තුන්වෙනි දවස් ඉවසගෙන හිටියොත් හතර ලේසි. මෙහෙම මෙහෙම මෙහෙම කියලා කොතෙන්ද දන්නේ? ගැටලුවක් නැත්තන්ට එනවමද නැද්ද? ඔය ටික අපි ඊයේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කියන්නේ තමන්ගේ හිතයි වෙනස් වෙන්නේ. හරිද? ඊට පස්සේ ඕන නපුරු වචනයක් ඊට පස්සේ මට ඔය දැන් ඊයන ප්‍රශ්නයක් තමයි මම අද කතා කරන්න හදන්නේ. මට කවුරු හරි බයිනවා. ඉවසීම කියන්නේ එකක්, නිවට වීම කියන්නේ තව එකක්. පුළුවන් ද අර්ථ දක්වන්න? ඉවසන්න බැරුව රිදිලා බනින්නේ කරන්න දෙයක් නැත්නම් එතකොට මම රිදිලා නම් බනින්නේ එතකොට මම අසිහියෙන් මොනවා කියනවද කියලා දන්නේ නැහැ. හරිද? අනිත් එක අපරාධේ. එයා පැත්තෙන් මට බැන්න හින්දා මම මම රිදිලා ඉවරයි දැන්. මම චුට්ටක්වත් රිදෙන්නේ නැතුව හරිද? නමුත් මේවා දිගින් දිගට සිද්ධ වීම ඒ පැත්තට පාපයක් සිද්ධ වෙනවා. මේක හොඳ දෙයක් යහපත් දෙයක් නෙවෙයි කියලා දැනගෙන මට චුට්ටක්වත් රිදෙන්නේ නැතුව මං නිවට වෙන්නේ නැතුව මට ප්‍රතිචාරයක් තරහ ගන්නේ නැතුව දක්වන්න පුළුවන් නම් හොඳද නැද්ද? එතකොට මම ප්‍රතිචාරය දක්වලා තියෙන්නේ කොහොමද? මාව විනාශ කරගන්නේ නැතුව නේද? හරියට කාට ප්‍රතිචාරයක් දක්වනවා වගේද දැනගෙන මේක කරන්නේ මෙයා පාලනය කරන්න හොඳින් කියලා බෑ කියලා දැනගෙන හරියට කාට ප්‍රතිචාරයක් දක්වනවා වගේද බලුපැටියෙක් වෙනවා දැන් මෙහාට මම හැමදාම කියන දෙයක් ඕක මං අඳුරන බලපැටිය කියනවා කියන්නේ මේ පැත්තේ මේ බණ කියන තැනින් එනවා දැන්. ආවොත් මෙතන නටනවා නේද ඇවිල්ලා. මං එයාව දැකලා කියනවාද? අනේ ඉතින් මං ඉවසලා කියනවා අනේ බලපැටියා යන්න තේරුමක් නැහැ මේ වගේ අපි මේ බණ කියන තැනක් ඔයාටවා තේරෙන්නේ නැහැ. මෙතන දඟලන්න එපා නටන්න එපා යන්න බලපැටියා යන්න කිව්වොත් යනවද? නැහැ. ඒ වෙලාවට මට කරන්න වෙන්නේ මොකද්ද? සැර කරන එක. නේද? ඒ තමයි ඒ මානසිකත්වයට තේරෙන්නේ නැහැ කියලා මම දන්න හින්දා. අන්න ඒ වගේ යම්කිසි පාලනය නොකළ හැකි අවස්ථාවක තමන්ගේ ඉවසීම තියාගෙන තමන්ට පාලනය කරන්න පුළුවන් ද බැයිද අවශ්‍ය නැහැ. නේද? එහෙම නොකර හිටියොත් ඒක නිවටකමට වැටෙනවා නේද? වැරද්ද දැක වැරද්ද කෙලින් කියන්නේ නැහැ. හැබැයි වැරදි කියන්න ගියාම අපි රිදිලා නම් කියන්නේ අපි රිදෝගෙන අපි පීඩාවටපත් වෙලා නම් කියන්නේ ඒක නුවණ තියෙන කෙනෙක්ගේ ක්‍රමයක් කියලා හිතන්න අමාරුයි. මේ ලෝකේ ධර්මය අවබෝධ කරන අය පින්නත් නේ තමන්ගේ සැනසීම ඇති කරගෙන සාමාන්‍ය විදිහට වැඩ ටික ඔක්කොම කරා යනවා. ඉස්සෙල්ලා තමන්ගේ සැනසීම ඇති කරගන්නවා. ඒකල ඉතා සාමාන්‍ය විදිහට වැඩ ටික කරගෙන යනවා. ඉතින් මේ වගේ ක්‍රමවේදයක් අපේ ජීවිතයට දැනගත්තට පස්සේ අපිට ලොකුම ඉවසීමකටපත් වෙන්න පුළුවන් විශේෂයෙන් වැරදි වලට වැටෙන්නේ නැතුව. මේ මෙතන වැඩිපුරම ඉවසීම කියලා කියන්නේ තමන්ගේ හිත ඉවසා ගැනීම වැරදි වලට යන්න දෙන්නේ නැතුව. කියන්න බලන්න අපි ඊයේත් කතා කරා තමන්ගේ අරමුණ දැන් මේ දවස්වල අපි ප්‍රත්‍යක්ෂා සමාජිකයෝ විදිහට ඒ සමාජිකත්වය තුල ඉන්න අය දැන් මේ අවුරුද්දේ දිනපොත පාවිච්චි කරනවා දැන් දවස් 7ක් විතර මේ වෙනකොට නේද දැන් යම් කිසි ප්‍රගතියක් ඇති ප්‍රත්‍යක්ෂා සටහන ලියනවා අරමුණ මෙනෙහි කරනවා ඊළඟට සිහියෙන් බුදුන් වඳිනවා, කර්ණිමෙත්ත සූත්‍රය සජ්ජායනා කරනවා, ඒ වගේ අපි යොදාගත්ත මේ දවස්වල මම හිතන්නේ account එකත් එකක් පිළිලා ඇති. අපි නේද කතා වුණා මොකද්ද අසරණ සරණ ගිනුම හදාගන්න විදිහ කතා වුණා. දැන් මේ වෙනකොට ඒකෙත් යම් ගාණක් එකතු වෙලා ඇති කියලා මම හිතනවා. ඉතින් මේ හැම දෙයක්ම අදිස්ථාණයෙන් කටයුතු කිරීම දෙමාපියන්ට වැඳීම කියන දේවල් අපි ඒකරාශී කරගෙන නියතියක් හදාගෙන දැන් දවස ගානේ මේවා පරීක්ෂා කරමින් තමයි කටයුතු කරන්නේ. එතකොට දැන් මේ එහෙම කටයුතු කරන අපිට දැන් ටික ටික ටික ටික නියමාකාරයෙන් දැනගෙන සිහියෙන් මේ වැඩේ කරන්න පුළුවන් සිල් එහෙම රකින අය ඉන්ද්‍රිය සංවරව වාසය කරන අයට දවස ගානේ මං හිටියට වැඩිය පහසුයි මේකෙන් කටයුතු කරන්න කියලා. දැන් අපි හැමදාම අරමුණ මෙනෙහි කරනවා කියලා කිව්වා ජීවිතේට අරමුණක් තියෙන්න ඕනේ කියලා මම පැහැදිලිවම කිව්වා. ඒ අරමුණට යන්න බැරි වුණේ මං ඊ නවත්තපු තැනින් පටන් ගන්නවා. අපේ තමන්ගේ අරමුණට යන්න බැරි වුණේ ඇයි කියලා කිව්වොත් ඉවසීමෙන් කටයුතු කරන්න බැරි වෙච්ච හින්දාද නැද්ද නේද රූප වහනිය දිදී මට ඉවස ගන්න බැරි වුණා මම පාඩම් මේසේ හිටියා රූප වහනිය සද්ද වෙන මට ඉවසන්න බැරි වුණා මං ගියා නේද තවත් නොයේකුත් කෙලස් ධර්ම ඉදිරිය ඉවසන්න බැරි වුණා දැන් එතකොට මේවා හැම තැනකදීම ඉවසීම හැම වැරදි දෙයක්ම ක්‍රියාත්මක භාවයට යන්නේ ඉවසීම පුරුදු පුහුණු නොකරපු හින්දා. වැරද්ද නෙවෙයි අතර තියෙන්නේ දැන් දැන් අපි මෙහෙම කියන්නම්. අපි කියනවා තාත්තා මාව ආරක්ෂා කරනවා කියලා. තාත්තා මාව ආරක්ෂා කරනවා කිව්වහම මම එක එක දේවල් කියන්න ඕන තව. මං පීනන්න ගියම්ම ආරක්ෂා කරනවා මං පාසල් ගියම්ම ආරක්ෂා කරනවා මං බස් එක යනකොට මාව ආරක්ෂා කරනවා මං නිදියන් යනකොට මාව ආරක්ෂා කරනවා කිය කියන්න ඕනද නෑ ආරක්ෂා කරනවා කිව්වහම ඇති ඉවසීම කියන ගුණාංගය හැම එකකටම පොදු දෙයක් හරිද ඉවසීම කියන ගුණාංගය හැම එකකටම පොදු දෙයක් ඉවසීම පුරුදු කරගත්ත කෙනාට හැම පැත්තකින්ම යාට ලාභයක් ලැබෙනවා මෙන්න මේ පොදු සාධකය ක්‍රියාත්මක වෙන තැන කොතනද කියලා අපිට ප්‍රයෝජනවත් වෙන තැන කොතනද කියලා අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු මූලිකවම ප්‍රයෝජනවත් වෙන තැන මොකද්ද වෙන්නේ කියලා. ඔන්න මම යනවා කාර්යාලයට නැත්තම් පාසලට යන්නේ හරියම මෛත්‍රී සහගත සිතකින්. හරි. මෛත්‍රී සහගත සිතකින් මම යනකොට එතන කවුරු හරි කෙනෙක් නුරුස්සන වැඩක් කරනවා එක දිගට. මට දැන් තරහ යනවා. තරහ ගිල මම බයින්නේවත් මොකක්වත් නැහැ. හරි ඉවසගෙන ඉන්නවා. ආය තරහ යනවා. ආය කරනවා යා. ආය තරහ යනවා. ආය ඒකම කරනවා. ආය තරහ යනවා. මොනවා වේද? එන්නෙන් එන්නෙන් මගේ තරහ වැඩි වෙනවා. අන්තිමට මම කොයි වෙලාවක හරි පැනලා බෑන්න එක්ක ගැහුවා. දැන් මම ගෙදර ගිහලා මේක විස්තර කරනවා. කොහොමද විස්තර කරන්නේ? මම හරියම සාන්ත සිතකින් තමයි ගියේ. එයා එක දිගට එක දිගට එක දිගට ඒ වැඩේ කරගෙන ගියා. මම ඉවසුවා ඉවසුවා ඉවසුවා ඉවසුවා අන්තිමට මගේ ඉවසීමේ සීමාව පැන්නා කියනවා. නේද? අන්න බලන්න අපේ පින්නත් අපි කියනවා සීමාව පැන්නා කියලා. එහෙනම් අපිට මොකක් හරි සීමාවක් තියෙනවා. නේද? ඉවස ගන්න බැරි වෙන සීමාවක් තියෙනවා. එතකොට මෙන්න මේ කියන සීමාවට කියනවා විතික්‍රමන මට්ටමටපත් වෙන කෙලෙස් ධර්ම විතික්‍රමන මට්ටමටපත් වෙන සීමාව කියලාපත් වෙනවා කියලා. ඒ කියන්නේ පරිඋත්හාන මට්ටම පරිඋත්හාන දැන් දැන් තර දැන් මේ වෙලාව තරහෙන් දින්නේ නෑ. නමුත් තරහ කියන එක හැදෙන ස්වභාවය ඔය හිතවල තියෙනවද නැද්ද? ආ එහෙනම් දැන් තියෙන තරහට කියනවා අනුසය කියලා. ඒ කියන්නේ දැන් නෑ හටගන්න ස්වභාවය තියෙනවා. හරියට අකරමේ සද්දේ වගේ. වහින් නැති වෙලාවට ටකරමේ සද්ද නැහැ. ඒකට අපි දන්නවා වැස්සෝ සද්ද කරනවා කියලා. වතුර වැටුණොත් සද්ද කරනවා කියලා. එහෙනම් අන්න ඒ වගේ දැන් මට තරහ නැහැ. තරහ ඇති වෙන ස්වභාවයට කියනවා අනුසය කියලා. දැන් ඊට පස්සේ අර කාර්යාලය කියලා දැක්ක ගම මට තරහ ආවා. දැන් තියෙන එක පරිඋත්ථාන මට්ටමේ. කොයි වෙලාවෙ හරි මොකද වෙන්නේ? ඊවසීමේ සීමා පැන්න ක්‍රම කියන විතික්‍රමන නැත්නම් ක්‍රියාත්මක භාවයට ගියාකයි කෙලස් ධර්මය. ඒතර කෙලස් ධර්මයක් සාමාන්‍ය වෙන්නේ මොකද්ද? අනුසේ වශයෙන් තියෙනවා පරිඋත්හාන වෙනවා. අන්තිමට සීමාව පැනලා ක්‍රියාත්මක වෙන හැම දෙයක්ම එහෙමයි. අපි පාඩම් කරන්නම් කියලා ළමයි හිතාගෙන ඉන්නකොට තමන්ගේ වැඩක් කරන්නම් කියලා ශාස්ත්‍රීය වැඩක් පටන් ගද්දී තීන මිද්දේ කියන කෙනා නේද? නිදිමත වෙනවා බෑ කියලා හිතෙනවා. නිදිමත ඇවිල්ලා හිත ඇකිලිලා වගේ ගිහිල්ලා අර තියෙන උමනාව අභිබවා නිදිමත ආපු ගමන් මොකද වෙන්නේ? ඒක ක්‍රියාත්මක වෙන මට්ටමට ගිය ගමන් සීමා පැන්න ගමන් ආයෙත් ආයෙ වැඩේ කරන්න බෑ. අපිට අරමුණකට යන්න බැරි වෙන්න ලොකු හේතුවක් තමයි එහෙනම් ඉවසීම කියන එක නැතිකම. මොකද කියන්නේ? නේද? ඉවසීම කියන එක අඩු නම් මිනිසෙකුට අරමුණකට යන්න බෑ. ඉවසීම වැඩි නම් එයාට ඉවසගෙන යන්න දරාගෙන යන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් දැන් අපි කතා කරනවා මෙතනින් එහාට කොහොමද මේක වැඩි කරගන්නේ? ඉවසීමේ ශක්තිය. ඊයේ අපි කතා කරේ දුක් වේදනා නැති වෙන හැටි ඉවසීමත් එක්ක අද අපි කතා කරන්නේ ඉවසීමේ ශක්තිය වර්ධනය කරන්න මොකද කරන්නේ කියලා. ඉවසීම හයියක් විදිහට මට දැනෙන්න ඕනේ. මම ඉවසනා කියලා ඒ අදාළ තැනදී ඉවසන්න දක්ෂ වෙන්න ඕනේ. මේ කියන්නේ බයිනකොට බයින්නෙම නෑ කියන එක නෙවෙයි. බයිනකොට යකා වැහිලා බනින්නේ නෑ මම. සිහියෙන් බනින්නේ බයින්නේ පාලනය කරන්න ඕන විතරයි. නැත්තම් කරුණාවෙන් කතා කරන්න ඕන මට කරුණාවෙන් කතා කරන්න පුළුවන්කම තියෙන්න ඕන බයිනෙද්දි. හරි නිහඬ වෙන්න ඕන නම් නිහඬ වෙන්න පුළුවන්කම තියෙන්න ඕන බනිද්දි. බැනිය යුතු නම් මම දැනගෙන බයින්න ඕනේ. තේරුණාද? කාගේ හරි බැනුමක් හමු මට කරුණාවන්තව කතා කරන්න ඕන කරුණාවන්තව ඉන්න ඕනේ. නේද? නිහඬව ඉන්න ඕන නම් නිහඬව ඉන්න ඕනේ. බයිනවා නම් බයින්න තරහෙන් නෙවෙයි කරුණාවෙන් හැබැයි බයින ස්වරයෙන්ම බයින ඒව හදා ගැනීම සඳහා විතරයි වෙන මුකුත් එහෙම බැරිලා නැති වෙන්න ඕනේ. කොහොමද මේක වර්ධනය කරන්නේ? මේක වර්ධනය කරන්නේ කොහොමද? උසපයින ක්‍රීඩකයෙක්ගේ දක්ෂතාවය වැඩෙන්න නම් එයා මොකද කරන්න ඕන? උසම පයින්න ඕනේ නේද? එහෙනම් ඉවසීම වර්ධනය කරන්න නම් එයා ඉවසීමෙන්ම ඉඳලාම පුරුදු කරන්න ඕනේ. හරිද? ඉවසන ඉවසන වාරයක් වාරයක් වාරයක් වාරයක් ගන්න එයාගේ ඉවසීමේ ශක්තිය එන්නෙන් එන්නෙන් එන්නෙන් වැඩි වෙනවා. හරිද? එන්නෙන් එන්නෙන් එන්නෙන් ඉවසන්න පුළුවන් ශක්තිය වැඩි වෙනවා. එතකොට වැරදි ඒක අපි තත බල පුහුණුවක් විදිහට කරන්න ඕනේ. ඒක අපි භාවිතා කරලා හුරු කරන්න ඕනේ. හරිද? මම ඉවසගෙන කටයුතු කරනවා මං අයහපත් දෙයට ඉඩ දෙන්නේ නැහැ. අයහපත් දේ පාලනය කරගන්න මං වාර ගාණක් පුරුදු කරන්න ඕනේ. මේක අපිට පුරුදු කරන්න පුළුවන් මේ ඔය භාවනාවකින්. හරි. අපි ඇත්තටම පුංචි ළමයි භාවනා කරන්න අපම පොඩි ළමා වැඩසටහනේදී හුඟක් වෙලාවට කියන යාලට මග පුරුදු කරන්න කියලා. ඒ කොහොමද යාලට අපි කියනවා? කය පොඩ්ඩක්වත් හොල්ලන්න නැතුව ඉඳලා පුරුදු කරන්න කියලා. කය රිදෙද්දි කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා දරාගෙන පුරුදු කරන්න කියලා. ඉතින් යාලට ගොඩ වෙලා යාලා ඉන්නවා. හරිද? කකුලක් අතේ හොල්ලන්න බෑ කියලා. යාල පහසු ඉරියව්වක ඉඳගෙන ඉතින් අර ඒ වගේ තමයි අර මැසි මදුරු ගොදුරු මේ වගේ ගොඩක් දේවල් අපි අපි ළඟ තියෙන්න ඕනේ මම කියන්නේ බෞද්ධයෙක් විදිහට පුංචි චිත්‍රයක් මම නොසැලී වාසය කරන කෙනෙක් කියලා බෞද්ධයෙක් තුළ තියෙන්න ඕනේ යම්කිසි පෞරුෂයක් සහිත අදහසක්. හරිද? මම මොනවටද සැලෙන්නේ නැත්තේ අකුසලයට සැලෙන්නේ හරි. ඒක තමයි මනුස්ස ජීවිතයක ලබාගත හැකි ඉහළම තත්වයක් වේ. හොඳම තත්වයක්. හරිද? ඒකට මගේ නම් තියෙන ආයුධ වගේ. ඒ ආයුධ සන්නද්ධ වෙලා ඉන්න ඕනේ. හරි. බැරිම තැනදී මට ඉවස ගන්න බැරිම තැනදී පාවිච්චි කරන්න පුළුවන් වෙන්න මං ළඟ එක හදා ගන්න ඕනේ. ඒක හැදෙන්නේ සීලාදී ගුණධර්ම පුරුදු පුහුණු කරද්දී. හරිද? සීල් රකින්න ඉවසන්න ඕනේ නේද? දුක් ඉවසන්න ඕනේ නේද? මම දැන් ඉස්සලා කිව්වේ මధుරවා මරන්න ගියාම නේද? මధుරවා මරන්නේ දුක් හින්දා. හොරකම් කරන්නේ දුක් හින්දා. මේක පුරුදු පුහුණු කරන්ද ඒ පුරුදු කරන කෙනාට තමන්ගේ දැනට පුරුදු වෙලා තියෙනවා නම් අපි හිතමු දුරකතනේ පවා දුරකතනයකට යම් කිසි කෙනෙක් දැඩිව පුරුදු වෙලා තියෙනවා නම් එයාට පුළුවන් ඒක පාවිච්චි කරන්න මේක පුරුදු කරන්න හරි ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවර කරගන්න කියලා මම කියන්නේ ඊයේ අපි ඊයේ පන්සිල් ආදී ගැන කතා කරා දැන් මේ කතා කරන්නේ ඉන්ද්‍රිය සංවරය මේ කරන්න පුළුවන් කියන එක ඊට අදාළ සිද්ධි ඉන්ද්‍රිය සංගීතින් කියනවා දැන් ඇහැ සංවර කරගෙන කන සංවර කරගෙන නාසය සංවර කරගෙන කියලා එහෙම කිය එහෙම නැතුව අපිට ප්‍රායෝගිකව තියෙන සිද්ධියක් මේකට අපි ගන්න ඕනේ. හරි මට හරිම අමාරු දෙයක් කියමුක අපිට ෆෝන් එකෙන් අයින් වෙන්න අමාරුයි කියලා. හරි. මම තනියම උත්සාහ කරනවා. හරි. මම මේක මේක අයින් කරනවා මෙන්න මෙච්චර කාලයක් දවසකට. මට මෙච්චර කාලයක් මේකට මම වැය කරනවා. මෙච්චර කාලයක් කරන මෙන්න මේ කොටස තමයි මෙන්න මේ පැය භාගය විතරයි මම මේක පාවිච්චි කරන්නේ. හරිද? එහෙම තීරණයක් ගන්න ඇයි මේකෙන් මට අර්ථයක් වෙන්නේ නැතිනම් තමයි එහෙම තීරණයක් ගන්න. ඒ කියන්නේ නිකාං මොනවා හරි දේවල් තියෙන දෙයක් නේද? මේ ඔහේ දැන් අපි දන්නවා සමහර අයට විවේකී වෙලාවක් එන්නේ නැහැ. ජීවිතය ගැන හිතන්න වෙලාවක් එන්නේ නැහැ. දියුණුව ගැන හිතන්න වෙලාවක් එන්නේ නැහැ. දැන්ට වර්තමානයේ කරන වැඩ ටික කර කර ඉඳලා විවේකයක් ලැබෙනකොට මොකේද? ෆෝන් එකේ. ඉතින් ඒක බල බල ඉන්නේ ඊළඟ වැඩේ පටන් ගන්න ගමන් ඒක බල බල ඉන්නවා. එතකොට තමන්ගේ දියුණුව ගැන හිතන්න වෙලාව නැහැ. ඉතින් මේක මගේ වැරදි පුරුද්දක් කියලා දැවුණා නම් එතකොට හැමෝටම පුළුවන් වැරදි පුරුද්දක් හදාගන්න හොයාගන්න. හොයාගෙන මොකද කරන්නේ? දැඩි තීරණයක් ගන්නවා. මම මේක ඉවසලා අයින් කරනවා කියලා. හරි යම් ප්‍රමාණයකට ෆෝන් එකේ සම්පූර්ණ අයින් කර කියන්නේ නැම තමන්ට ප්‍රමාණවත් තරම නේද? අනිත් වැඩවලට බාධා නොවන මට්ටමටයි මේක කරගන්න ඕනේ. අනිත් වැඩවලට බාධා නොවන තමන්ගේ දියුණුවට බාධා නොවනම අවස්ථාවක තමන්ට අවශ්‍ය නම් මේවා ගවේෂණය කරලා රටේ තුරේ තොරතුරු දැනගත්තට කමක් නැහැ. ඒක ඉතින් තරුණ දරුවෙකුගේ අවස්ථාවක් තියෙන පුළුවන් ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක නෙවෙයි ඒ ඒ කිසි දෙයකට අබ්බැහියක් වෙන්න තියෙන අබ්බැහියක් වීම තමන් එකතැන වැටීමක් නේද? එකතැන වැටීමක්, එකතැන රැඳීමක්, එකතැන දුවනවා වගේ වැඩක්. මේවා දරාගද්දී අපි බෝධිසත්ව චරිතය අනුගමනය කරන්ඩ බුදුරජාණන් වහන්සේ මේ යමක් දරාගද්දි දරාගත්තේ කොහොමද? අන්තිමටම යටිතල්ල උඩුතල්ලට තද කරගත්තා. එහෙම. හරිද? අත මිටි කරගත්තා. මම මේකට ඉඩ දෙන්නේ නැහැ. මම මේකට ඉඩ දෙන්නේ නැහැ කියලා බෝධිසත්ව අවදිය දරාගත්තා. අපි හැමෝටම බෝධිසත්ව සංකල්පයක් තියෙන්න ඕනේ. අපි බෞද්ධයෝ නේද? අපි පෞරුෂයෙන් යුක්ත අය. ඒකට අපේ පෞරුෂය වර්ධනය වෙන්න ඕනේ. අපි නිකම්ම නිකන් නේද නිකන් කෙනෙහිවි જાතියක් වගේ නිකන් යටෙන වැටෙන පැත්තට වැටෙන මිනිස්සු නෙවෙයි වෙන්න ඕනේ. අපි හොඳ වීර පරාක්‍රමයේ යුත් නේද? අපි අරමුණට යන නේද හොඳ ජව සම්පන්න අය වෙන්න ඕනේ. ඒකට අපිට ඉවසීම තියෙන්න ඕන. අද හුඟක් වෙලාවට මොකද වෙලා තියෙන්නේ? මේ ඉවසීම පුහුණු කරන්න කියලා මම කියන්නේ. අද හුඟක් වෙලාවට වෙලා තියෙන්නේ මොකද්ද? අපේ ජාතියේ මිනිස්සු තමයි වැඩිපුරම ටෙලිෆෝන් වලින් විනාශ වෙලා තියෙන්නේ, මත්කුඩු වලින් විනාශ වෙලා තියෙන්නේ, හැම පැත්තකින් විනාශ වෙලා තියෙන යාලද නැද්ද? අනිත් අය මේවා සපේන අය වෙලා හුඟක් කලාවට. හ්ම්. ඒතර අපි වැටිගෙනයි එන්නේ වහාම නැගිටින්න ඕනේ. වහාම නැගිටින්න නම් මොකද කරන්න ඕන? අපි ඉවසීම ප්‍රගුණ කරන්න ඕනේ. අපිට තරම් මේ ලෝකේ මානසිකත්වයේ කෙලින් කරගෙන ඉදිරියට යන්න කිසිම જાතියකට මඟ පෙන්වීමක් නැහැ. හරිද? හැබැයි අපි තමයි මේක භාවිත කරන්නෙම නැත්තේ. ඒකින්ද අපි මේක භාවිතා කරන්න ගන්න අරගෙන වෙනස බලන්න අපි ළඟ හැම වෙලෙම තියෙන්න ඕනේ යම්කිසි අදහසක්, ජව සම්පන්න අදහසක්. ඒක මම, ඒ කියන්නේ ඉවසලා පුරුදු වෙච්ච, ඉවසලා පුරුදු වෙච්ච ඉවසීමේ තදබල හැඟීමක් මට දැනෙන්න මගේ හිත තුළ ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක මම අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනට යොදවලා වෘදු කරන්න ඕනේ. මොකද්ද අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනට යොදවනවා කියන්නේ? මාව පාලනය කරගන්න බැරි අවස්ථා එනවා. අන්නේ අවස්ථාවල අමුතු වැඩක් මගේ ළඟ තියෙන්න ඕන. උදාහරණයක් මේක භාවනා ඉරියව්වකදී පුරුදු කරන්න පුළුවන්. හරි? මම මොකද කියන්නේ යම් කිසි භාවනාවක් කරන්න පටන් ගන්නවා. භාවනා කමටහන් ගොඩක් අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒක කරන්න පටන් ගත්තාම මොකද වෙන්නේ? ඔන්න ඉන්නවා. දැන් මට කකුල් රිදෙනවා, අත් රිදෙනවා, ඉන්දම් බැරි තත්යකටපත් වෙලා. දැන් මම නැගිටලා යන්න ඔන්න මෙන්න වගේ ඉද්දි මං තීරණයක් ගන්නවා. හරි. මන්ට විනාඩි දැන් නැගිටින්න වෙනදනම් නැගිටින වෙලාව ඇවිල්ලා. හරිද? අන්නේ වෙලාවේ තීරණයක් ගන්නවා මම තව විනාඩි 5ක් ඉන්නවා. හරිද? ඒ තමයි මම තව ටිකක් එහාට අපි හිතමුකෝ කැලයක් කපනවා කියලා. මම කැලේ කපපු ගානට ආයෙ ගිහලා කපන්න යද්දි වැවිලා තියෙන ටික තියෙනවා. නමුත් ලොකු ගස් ඔක්කොම ඉතුරු වෙලා තියෙන ඉස්සරහින්. මම හැමදාම කරලා තියෙන්නේ කපපු කට්ටේට නිකන් ආයෙ සුද්ධ කරලා එනවා. කපපු කට්ටේට නිකන් ආයෙ සුද්ධ කරලා එනවා. කවදාකවත් හේන සම්පූර්ණ සුද්ධ කරලා ඉවර කරගන්න පුළුවන් වෙන්නේ හැමදාම මොකද කරන්න ඕන? තවත් ටිකක් හරි එහාට තවත් ටිකක් හරි එහාට සුද්ධ කරලා එන්න ඕනේ. හැමදාම පරණ අලුතෙන් වෙවිලා තියෙන ටික කපාගෙන ගිහලා තව ටිකක් එහාට සුද්ධ කරන්න ඕන. අපේ හුඟක් භාවනා කොහොමද? අලුතෙන් වැවිලා තියෙන ටික කපාගෙන යනවා. එහාට සුද්ධ කරන්නේ නැහැ. නේද? පුළුවන් ගානට කරගෙන යනවා. බැරි වෙලාවේ තව ටිකක් එහාට කරන්නේ අන්න ඒ යමක් කරගන්න බැරිම වෙලාවෙත් තව ටිකක් එහාට කරලා පුරුදු වෙන්න. යහපත් දේවල්. හරි? ඒ පුරුද්ද පුරුදු කරාට පස්සේ ඒ ඉවසීමේ හයිය, ඒ දැරීමේ ශක්තිය මට දැනෙන්න පටන් ගනී. හරි? බැරිම වෙලාවට යොදන්න එක එක තියාගන්න ඕනම දෙයක් කරද්දී. හරි? නිදිමතක් එද්දී නිදිමත ආපු ගමන් නිදියන්නේ නැහැ. නැගිටලා හරිද? හුඟක් අය කරන්නේ මේ ශරීරයට ඔහේ ඉඩ දීලා තියෙන්නේ. හරිද මේ ශරීරයට ඔහේ ඉරදිලා තියෙන කියන්නේ මේ ශරීරය සහ හිත මොනවද කියන්නේ පුංචි එකෙක් නලවනවා වගේ කියන කියන වෙලාවට කියන කියන වෙලාවට කියන කියන දේ ඔක්කොම මේකට දීලා හොඳට පුරුදු කරන් තියෙනවා නේද නිදියන්න කියනකොටම නිදිනවා බඩගිනි කියනකොටම කනවා වතුර පිපාසාව තියෙනකොටම කියනවා වතුර වෙනවා සත්තු වෙලවන්න කියනකොට මෙලවනවා මේ ඔක්කොම කියන කියන වෙලාවට මේකට කළා රූප වාහිනිය පෙන්වන්න කියනකොට එකක් යනවා ඒ වෙලාවෙම එකක් යනවා හරිද කම්පියුටර් ගේම් එකකට යනකොට ඒ වෙලාවෙම යනවා දරුවෝ ඉතින් ඒ වගේ නොයේකුත් ආකාරයේ දේවල් හින්දා අපි ඒ වෙලාවෙම ඒකට ප්‍රතිචාර දක්වන ගතියක් තියෙනවා. හිතත් එක්ක ප්‍රතිවිරුද්ධව අයහපත් දෙයට ප්‍රතිචාර දක්වලා පුරුදු කරන්නේ පුරුදු කරපු කෙනෙකුට අපේ හිතට වැඩිය වෙනසක් තියෙනවා ඒ හිතේ. අපේ සාමාන්‍ය මිනිස්සුගේ හිතට වැඩිය තියෙන වෙනස තමයි එයාට අකුසල වේගයක් එනකොට නැත්නම් එයාට මොකක් හරි Tamanට අනර්ථයක් වෙන දෙයක් ක්‍රියාත්මක වෙන්න යනකොට එයාට තද්ද බල අදහසක් තියෙනවා. ඒක පාට මෙයාට තියෙන ජවයක් ගන්න. නෑ මම මේක මේ වෙලාවේ කරන්නේ නෑ. මේ වෙලාවේ කරන්නේ නෑ. හරිද? මේක ප්‍රතිවිරුද්ධ යනවා. හරිද? යන්න අර තමන්ගේ පැත්තෙන් ගොඩ නැගිච්ච ලොකු හයියක් තමන්ගේ තුල ක්‍රියාත්මක වෙනවා. මේක වෙන්නේ මොකද්ද? ඉවසීම ප්‍රගුණ කර. ඉවසීම ප්‍රගුණ කරපු කෙනෙකුට තමයි මේක සිද්ධ කරගන්න පුළුවන්. ඉතින් එන්නේ එහෙම අපේ ජීවිතයේ අරමුණකට යන්න විශේෂයෙන් අපේ තරුණ දරුවන්ට අරමුණකට නොසැලී යන්න මේ මානසික අභ්‍යාස ඕන වෙනවා. හරිද? එහෙම වුණොත් තමයි රටට ජාතියට වැඩක් කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්නේ. කෙඩෑරි කෙනෙක් වෙන්නේ නැත්තේ යම් කෙනෙකුට ඉදිරියට යන්න හොඳම තත්යකට පත් වෙන්න පුළුවන් වෙන්නේ ඔන්න ඔය විදිහට මානසික පුහුණුව ඇති කරගත්තොත්. ඉතින් මේක පළවෙනියෙන්ම සිල් රකින්න ඕනේ. හරිද? සිල් රැකලා තමන්ගේ ඉන්ද්‍රිය සංවර කරගෙන ඇත්තටම සිත දිහා බලාගෙන යම්කිසි භාවනාවක් සිතෙහි පිළිබඳ අවබෝධ අවබෝධ ඒ සිතෙහි වෙන දේ ගැන යම්කිසි ලොකු අවධානයකින් යම් භාවනාවක් සිද්ධ කරන්න ඕනේ ආනාපාන සතිය වගේ මොකක් හරි භාවනාවක් සිද්ධ කරනකොට අපි පින්නත් මොකද වෙන්නේ අපිට ඔන්න ඔය ඉවසන්න බැරි ගතිය හොඳට දැනේ කායික වේදනා මානසික වේදනා දරන්න ඕනේ ක්‍රූර කටුක තීව්‍ර ඒවා පවා දරලා පුරුදු කරන්න ඕනේ එහෙම පුරුදු කරොත් තමයි හුඟ ආකලාවට කාමයේ වර්ධව හැසිරීම වගේ දේවල් වලින් අයින් වෙන්න පුළුවන් වෙන්නේ මේ තදින් ඒ වගේ දේවල් පුරුදු කරොත්. මොකද ඒවා සංසාර දෝෂ විදිහට ටිකක් වැඩිපුර කරදරකාරී තත්ත්වයන් විදිහට හිතල නැගෙනවා. ඒවා ඒවා පවා ඉවසගෙන ඒවට ඉඩ දෙන්නේ නැතුව ඉවසීම තර කරපු කෙනෙකුට ජයග්‍රහණය ඉතාම ආසන්න වෙනවා. ඉතින් මේ සඳහා අපි පංචශීලය, ආජීවට්ටමක සීලය නැත්නම් වෙනත් සීලයකින් හෝ ඒ වගේම දවසකට එක සැරයක් හැමදාම අපි භාවනා කරන වෙලාවට ඔන්න ඔය විදිහට ඉවසලා අදිස්ථානයෙන් තමන් ගත තීරණයට ප්‍රතිවිරුද්ධව හිතට යන්න දෙන්නේ නැතුව ඉවස ඉවස ඉවස ඉවස පුරුදු පුහුණු කරන්න ඕනේ. ඉවසගෙන පුරුදු පුහුණු කරන්න ඕනේ. එතකොට දැන් තේරෙනවද කාගේ හරි නපුරු වචනයක් ඉදිරියේ ඉවසා සිටීම ඉවසගෙන ඉන්නවා කියන්නේ අපි හොඳටම දන්නවා එක පැත්තකින් එයා පුහුණු කරන කෙනෙක් නේද? අනිත් පැත්තෙන් එයා එයාගේ ඉවසීමේ සීමාව විස්තර ගන්න හදන කෙනෙක්. අනිත් පැත්තෙන් එයා ඒ නපුරු වචන හැමුවේ සාන්තවම ඉඳ පුරුදු පුහුණු කරන කෙනෙක්. හරි? ඉතින් මේවා මේ මානසික தත්වයන් පුරුදු පුහුණු කිරීම කියන එක ඊටාම ප්‍රබලව අපි ළඟ සකස් වෙන්න ඕනම ධර්මතාවයක්. ඉතින් මේකට අවශ්‍ය කරන යෝනිසෝ මනසිකාරය නිබඳව තියාගන්න ඕනේ. කොහොමද අපි ඉවසීම දිගටම ප්‍රගුණ කර ගැනීම සඳහා සබාගත යුතු යෝනිසෝ මනසිකාරය මොකක්ද මේක සඳහාත් අපි ඉර්ධිපාද ගැන කතා කරා හැම වෙලෙම පින්නත්නේ දැන් අපි බොහෝ දේවල් ඉවසීම ගැන කතා කරා නිබඳව নিরතුරුව දවසකට එක වතාවක්වත් ඊට වැඩි වෙනවා නම් ගොඩක් හොඳයි ඉවසීමෙන් ලැබෙන ලාභයන් සහ නොයවසීමෙන් ලැබෙන පාඩු මෙනෙහි කරන්න ඕනේ හරිද මම යමක් ඉවස ගන්න පුරුදු වුණොත් ඉවසීමෙන් කටයුතු කරන්න පුළුවන් වුණොත් මට ලැබෙන ලාභ මොනවද? හරිද? මට මොනවද හම්බෙන්නේ? මට මෙන්න මේ වගේ ඕන අරමුණකට යන්න පුළුවන්කම ලැබෙනවා. මට අන්තිමට දුක් නැති කරගන්න පුළුවන්කම ලැබෙනවා නේද? කායික වෙන බොහෝ දුක් නැති කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විදිහට අපිට ගොඩ ඒකෙන් ලැබෙන ලාභ අන්තිමට ඉවසන්න දෙයක් නැහැ. නේද? ආශ්‍රව ගොඩක් අඩු වෙලා. ඊළඟට මට අරමුණකට යන්න බැරි දැන් හැම තැනක්ම හොඳින් ඉවසගෙන යන්න පුළුවන්කම තියෙනවා. කාමචන්ද එනකොට, ව්‍යාපාද එනකොට, තීන මිද්ද එනකොට, උද්දච්ච කුක්කුච්ච එනකොට, විචිකිච්ඡා එනකොට මේවා දැනගෙන, ඒවා ඉවසගෙන, ඒවා දරාගෙන ඉදිරියට යන්න පුළුවන්කම දෙන ඒවා යට කරගන්නකම් ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඒතර මේ වගේ ලාභ බොහෝමයක් ලැබෙනවා. ඉතින් ඒවා ගැන හොඳට මෙනෙහි කරන්න ඕනේ. මට ඉවසුවොත් මගේ ජීවිතේ සාර්ථක කරගන්න. ඉවස ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ කියන එක මෙනෙහි කරන්න ඕනේ. ඉවස ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? බොහෝ වැරදි කෙරෙන තත්වෙට පත් වෙන විතරනේ හැමදාම දුක් විඳින්න වෙනවා. ඉවසන කෙනාට හැමදාම දුක් විඳින්න වෙන්නේ නැහැ. මොකද එයාගේ දුක් නැති වෙලා යනවා ටික දවසකින්ම. ඉවසන් නැති කෙනාට බොහෝ දුක් විඳින්න වෙනවා. ඉතින් ඒකින්ද අපි ඔන්න ඔය විදිහට හිතලා ඉවසීමට තියෙන කැමැත්ත, ඉවසීමෙන් වැඩ කරන්න තියෙන තමන්ගේ තුළ තියෙන කැමැත්ත වැඩි කරගන්න ඕන සහ දැඩි අධිෂ්ඨානයක් ගන්න ඕන මම ඉවසීමෙන් කටයුතු කරනවා. මෙතනින් පසු මේ මොහොතෙන් පසු මගේ යහපත උදා කර ගැනීම සඳහා මම ඉතා ඉවසීමෙන් කටයුතු කරනවා කියලා දැඩි අදිෂ්ඨානයක් ගන්න ඕනේ. ඊළඟට තවත් අපි ඉවසිය යුතු තැනක් මම පෙන්වන්නයි හදන්නේ. ඒ තමයි මේක තව ප්‍රගුණ කරන්න ගියාම තමයි අර මම දැන් කලින් කිව්ව ඉන්ද්‍රිය සංවරය පිළිබඳව පින්වත්නි අපේ තුල කෙලෙස් උපදින්න ප්‍රධාන වශයෙන්ම හේතු උනේ මන්ට මොන හරි දෙයකට ආසා ඉපදුනා නම් මේ ජීවිතේ උපදිනකොට තිබ්බේ නැති දෙයක්. ඉපදෙනකොට මට ආසාවක් තිබ්බ නැති අතීතයේ මට කිසිදු කැමැත්තක් ආසාවක් නොතිබ්බ සමහර දේවල් පිළිබඳව වර්තමානයේ දරා ගන්න බැරි දේවල් වගේක් තියෙනවා. අහවල් අය නේද? අහවල් දේවල් අහවල් අහවල් දේවල් කියලා නැතුව බැරි දේවල් වගේක් තියෙනවා. දැන් නැතුව බැරි වෙලා. ඒ නැතුව බැරි දේවල් හින්දා මට ඒවා හම්බුණත් මං දුක් විඳිනවා. ඇයි? ඒ නැතුව බැරි දේවල් හම්බුන් නැත්තම් කොහොමද දුකයි? නේද? හම්බුණොත් එකපාරටම සතුටක් තියෙනවා. ඒ සතුටත් එක්කම එන අදහස මොකද්ද? ඒ සතුටත් එක්කම එන අදහස තමයි. තියාගන්න බැරි වුණොත්, හෙටත් නැති වුණොත්, අනිද්දාත් නැති වුණොත් කියලා පීඩනයක් එනවා වෙනස් වෙයි කියලා. නේද? එතකොට මේ දේවල් නැවත නැවත ඕනෑම දෙයක් ඇහැට හම්බෙන කනට ඇහෙන නාසයට දිවට ශරීරයට දැනෙන ඕනම දෙයක් ගත්තොත් වෙනත් ඒවා නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒවා දැක දැක ඒවා අහහ ප්‍රියයි සුන්දරයි මధుරයි කියලා ඒ වාගේ නැවත නැවත නැවත නැවත යෙදීමෙන් මොකද වෙන්නේ? ඒවා කෙරෙහි බැඳෙනවද නැද්ද? සන්තෝෂයෙන් කැමැත්තෙන් ඉන්ද්‍රිය ඉවසන්නේ නැතුව මම මොකද කරේ යම් යම් මම දැක්ක රූප, ශබ්ද, ගන්ධ, රස ස්පර්ශයන් හැමුවේ මම මොකද කරේ? ඒ වගේ නැවත නැවත නැවත නැවත නැවත නැවත යෙදුනා. අන්නේ නැවත නැවත යෙදීමෙන් මොකද වෙන්නේ? මට ඒවා කෙරෙහි ලොකු බැඳීමක් ඇති වෙනවා. අන්න එහෙම නේද මට රිදෙන දේවල් සකස් වුනේ. නේද? එතකොට මේක නවත්තන්න නම් මම මොකද කරන්න ඕන? දැන් තියෙන බැඳීම් තියෙන එක ඇත්ත. ඒක අයින් කරන්න ඕනේ දවසක. බැඳීම කියන එක සසරටත් කරදරයි මේ ජීවිතේටත් කරදරයි අමූලිකවම තේරුමක් නැතුව ඇති කරගෙන තියෙන බැඳීම් තියෙනවා. ඒවා අපි හිතන ඒවා බොහොම හොඳයි. බැඳීම් ඕන ජීවත් වෙන්න කියලා. නමුත් මම අහනවා කෙලින්ම බැඳීම් තියෙන ඒවා හින්දා හරියට දුක් විඳිනවද නැද්ද? දුක් විඳින්න වෙනවද නැද්ද? ඒකයි බුදුරජාණන් වහන්සේ බැඳීම් අයින් කරන්න කියලා දේශනා කරේ. ඉතින් ඒ බැඳීම් කියන ඇති වෙන්නේ නැවත නැවත ඇසීමෙන් නැවත නැවත නිදීමෙන් නැවත නැවත ආශ්‍රය කිරීමෙන් එතකොට අන්න ඒ තැන් අලුතෙන් මන් තීරණයක් අරගෙන ඇහැ ඇහැ ඉවසනවා කන ඉවසනවා නාසය ඉවසනවා ඒ කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරයෙන් එන අරමුණු වලට එන්න දෙන්නේ ඇවිල්ලා දැන් ඒ කියන්නේ මේ දකින්නතු ඉන්නවා කියන එක දකින්නතු ඉන්නවා කියන්නේ මොකද ඇස් පියාගත්ත එක පාට එහෙම ජීවත් වෙන්න පුළුවන් නේද නෑ දැක්ක දේ තුල සිහියෙන් නුවණෙන් වීරියෙන් කටයුතු කරනවා සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි මේකමම තමයි මේකම තමයි හරියන්නේ කියලා මෙහෙට ඇතුළු කරගන්නේ නැහැ. ඇයි මං හොඳට දන්නවා යම් යම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් ප්‍රියයි සුන්දරයි කියලා ගත්තොත් ඒවා නැතුව බැරි තත්යකට පත් වෙන බව නැති ප්‍රශ්න ඇති වෙන බව සමාධියට බාධා වෙන බව විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරා නිවනට පමා වෙනවා. ඒකට කියන්නේ ප්‍රමාදී විහරණයක් කියලා. හැම වෙලෙම නිවනට පමා වෙනවා. මේ වගේ යම් වස්තුවක් දැක සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා ඒ වස්තුව පිළිබඳ සතුටු වෙන හැම වාරයකම නිවන් දකින්න බාධාවක් වෙනවා. ඒකට බැඳීමක් ඇති වෙන හින්දා. ඉතින් අන්න ඒ බාධාව නැති කර ගැනීම සඳහා තමයි අපි මේ ඒ ඒ වස්තුන් උපාදානය වෙන එක නවත්ත ගන්න පටන් ගන්න තැනම ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම ඉවසන්න පුරුදු වෙච්ච කෙනෙකුට තමයි අපි කවදා හරි දවසක පින්නත් අපේ ළඟ තියෙන බැඳීම් අයින් කරගන්න ඕනේ. අලුත් බැඳීම් කිසිවක් ඇති වෙන්නේ නැති වෙන්න. තියෙන බැඳීම් අයින් කරගන්න ඕනේ. අලුතෙන් බැඳීම් කිසිවක් ඇති වෙන්නේ නැති වෙන විදිහට එදාට තමයි අපේ හිත සැනසෙන්නේ. නැත්නම් හැමදාම වෙන්නේ මොකද්ද? තියෙන බැඳීම් අයින් කරලා තියෙන්නේ අලුත් බැඳීමක් ඇති කරගෙන. එතකොට හැමදාම බැඳීමින්ද අවශ්‍යතාවයන් වැඩි වෙනවා දුක් ඇති වෙනවා ඒවා කැඩෙනකොට මහා දුක් ඇති වෙනවා එහෙනම් ඒ හැම තැනකදීම බේර ගන්න තියෙන එකම ක්‍රමය ඒක ඇති වෙන්න කලින් නවත්ත ගන්න එක අන්න ඒක නවත්ත ගන්න අපිට ඇහැට රූපයක් දෙනකොට කනට ශබ්දයක් ඇහෙනකොට නාසයට ගන්ධය දිවට රසයක් ශරීරයට පහසක් මනසට ආදරය ආදී ධර්මයක් ලැබෙනකොට මම මේක තුල බැඳෙන්නේ නැහැ මම මේක තුල බැඳෙන්නේ මම මේක මේක මේකට මම ඉඩ දෙන්නේ නැහැ කියලා ඇතුළට එන්න දෙන්නේ නැතුව ඉවසන්න ඕනේ. හරිද? ඇතුළට එන්න දෙන්නේ නැතුව ඉවසන්න ඕනේ ඉවසන්න කියලා කියන්නේ ඒවා පළවා හරින්න ඕනේ. මම මේක ඇතුළට ගන්නේ නැහැ කියලා දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ ඉවසීම අර සීලයක් රැකලා ඉවසනවට වැඩිය ලොකු ප්‍රබල දෙයක්. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන පහටම ඕක යොදන්න පුළුවන්. ඒක ඒක යොදපුවාම ඒක තේරුම රූප බලන්නේ නැතුව, ශබ්ද අහන්නේ නැතුව, ගන්ධ කෑම කන්නේ නැතුව ඉන්න කියන එකද? නෑ. කෑම කනවා. නේද? ඒවා කෙරෙහි ඇලී ගලී වාසය කරන්නේ නෑ කියන එක. ඉතින් අන්න එහෙම වුණොත් ඉක්මනට ප්‍රමෝදය ඇති වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉක්මන් සමාධියකට හේතුවක් වෙනවා. දැන් අපි පසුගිය දිනවල කතා කරේ සමාධිය ගැන, ගිය සතියේ කතා කරේ. දැන් සමාධිය නැති වෙන්න එක හේතුවක් තමයි මෙන්න මේ ඉවසීම ප්‍රගුණ කරලා අතහැරිය යුතු දේවල් අදාළ වෙලාවට අතහරින්නේ නැතිකම. ඉතින් ඔන්න ඔය විදිහට මේ සතියේ අපි ප්‍රායෝගිකව මේ දේවල් ඉන්ද්‍රිය සංවරය, ප්‍රාතිමොක්ෂ සංවරය ආදී සීලයන් එක්ක ප්‍රායෝගිකව මේක කරන්න ලොකු උත්සාහයක් ගන්න ඕනේ. දැන් ඊයේ ඊයේ අපි මේක सिद्ध කරා නම් සාමාන්‍ය සීලයත් එක්ක හරිද? දැන් අපිට පුළුවන් වෙන්න ඕන අද එක සැරයක් දෙසරයක් හරි තමන් කැමතිම දේ කණ්ඩ හම් වෙනකොට ඒක පොඩ්ඩක් හල් දාන්න. හරිද? ඒක ඒක නොකා ඉඳලා පුරුදු කරන්න. තමන් කැමතිම දේවල් ලැබෙනකොට ඒ දේවල් ප්‍රතික්ෂේප කරලා පුරුදු කරන්න. හරිද? කෙලෙස් උපදිනවා නම් ඊළඟ කැමතිස්ස කැමතිම ශබ්ද නේද? කැමතිම ගන්ධ, කැමතිම රස, කැමතිම පහස නොවිඳ පුරුදු කරන්න ඕනේ. නොවිඳ පුරුදු කරන්න ඕනේ. එතකොට තමයි ටික දවසකින් මේ ඉන්ද්‍රිය සංවරයෙන් ඇතිවන ඉවසීම ඉතාම ප්‍රබල මට්ටමකට යන්නේ අන්න ඒ කෙනාට ඊටත් වැඩිය ලොකු තත්යකටපත් වෙන්න පුළුවන්කම තියෙනවා සතර කමඨහනත් එක්ක කරන භාවනාවකදී සතර කමඨහනෙන් එකක් භාවිතා කරලා භාවනා කරොත් මොකද වෙන්නේ ඒ ඇසියුම්ම අපිට ඉවසීම වර්ධනය කරගන්න හිත දිහා බලාගෙන ඒ ඒ වෙලාවට දේශේනකොට ඒ දේශේ මාත්‍රයකටත් එඳ ඉඳ දෙන්නේ නැතුව ඒ වගේම අධික ලෝභය එනකොට ඒ ලෝභ මාත්‍රයකටත් එන්න දෙන්නේ නැතුව Tamanට ඒ මාත්‍රිය සිතුවිල්ලකටත් එන්න දෙන්නේ නැතුව ප්‍රබලව ඒ ශනයේම ඒවා යටපත් කරන්න අවශ්‍ය විදිහට ඉවසීම ප්‍රගුණ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඒවට ඉඩ දෙන්නේ නැතුව. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි අපේ මේ ගුණයන් වර්ධනය කරගන්න ඉවසීම කියන එක. ඉතින් මේකට වැඩපිළිවෙලක් හදන්න මම ඒ වැඩපිළිවෙල හදලා ඒ වගේ தත්වයකට තමන්ගේ හිතපත් වුණාට පස්සේ හොඳට තේරෙයි. හොඳට තේරෙයි යුද්ධෙට නැති කඩුව කොස්කොටන්ට නෙවෙයි දැන් කඩුව තියෙනවා ඊට පස්සේ. හරි. නේද? කඩුව තියෙන්නේ පස්සේ ඔය ඉවසීම ගැන කතා කරන්නේ නෙවෙයි. අපි ඉවසීම ගැන බොහෝ දේවල් කතා කරනවා. නමුත් අදාළ තැනදී මට ඉවසීම නැත්තම් මම මේ කරපු කතාවේ වැඩක් නෑ. හරි තැනදී මට ඉවසීම තියෙන්න ඕනේ. ඒ ඉවසීම තියෙන්න නම් මම ඉවසීමේ ශක්තිය හොඳින් වර්ධනය කරගන්න ඕන තමන්ගේ ලෞකික සැලසුම් දියුණු වෙන හැටි තේරෙයි. එතකොට ඕනම තත්වයක් යටතේ ඕනම කෙනෙක් යටතේ ජීවත් වෙන්න පුළුවන් බව තේරෙයි. සන්තෝෂයෙන් ඉන්න පුළුවන් වෙයි. සසර පවා සූපත් වෙන්න හේතු වෙනවා. සසර පවා සූපත් වෙන්න හේතු වෙන්නේ මොකද සීලාදී කැඩීමෙන් සමාධි ආදී වැඩිවීමෙන් හින්දා සංසාර ජීවිතේ පවා සූපත් වෙන්න හේතුවක් වෙනවා මේ ඉවසීමේ ශක්තිය වර්ධනය කරගත්තොත්. ඉතින් ඒක දැඩි තීරණයකට එන්න දැඩි තීරණයකට ඇවිල්ලා මම මේක කරනවාමයි කියලා අන්න අර ශක්තිමත් ආයුධය ඉවසීම කියන ආයුධය පුරුදු කරලා තියාගන්න ඒක අවශ්‍ය වෙලාවට මම අර ඉස්සර කිව්වා වගේ අවශ්‍ය වෙලාවට තමන්ගේ సంతානයේ ක්‍රියාත්මක භාවයට එයි එයා යන ගමන කොච්චරද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ සඳහා වැඩපිළිවෙලක් සකස් කරන්න ඕනේ. ඒක අපි සුකුරාදා දවසේ කතා කරනවා. කොහොමද මේක කරන්නේ කියලා ඉතින් මම දැන් බොහෝ වැඩපිළිවෙල දැන් බොහෝ වැඩපිළිවෙල අපි සාකච්ඡා කරලා තියෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක භාවයට ගැනීම අපි අපේ පිරිසගේම අතේ තමයි වැඩේ තියෙන්නේ. හැමෝම කල්පනා කර ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන ප්‍රායෝගිකත්වය මම අත්විඳින්න ඕනේ කියලා. හරි එතකොට ඒ ප්‍රායෝගිකත්වය අත්විඳින ගමන් තමයි තව කෙනෙකුට කියලා දෙන්නේ. මම ඔකට හැමදාම කියන්නේ ම්ම් මගේ ළඟ මොකක් හරි උපකරණයක් තියෙනවා. අපි හිතන්නකෝ නැත්නම් මොන හරි විෂයක් ඉගෙන ගන්නවා. ඉංජිනේරු විෂය ඉගෙන ගන්නවා කියලා හිතන්න. ඉතින් බොහෝ එන්ජින් වල ව්‍යුහය, එන්ජින් වල හදන හැටි මේ වගේ උඩ දේවල් ඉගෙන ගන්නවා. ඒ ඉගෙනගත්ත කෙනා එකපාරටම අරගෙන ඇවිල්ලා දානවා කැරේජ් එකකට. හරිද? මෝටර් බිහිනස් තියෙන වැඩ වැඩපලකට දානවා. එයාට පුළුවන් වේද මම ඉගෙනගෙන තියනවා කියලා. එතන ඉන්න ඔක්කොම බාසුන් වෙලා අයින් කරලා හරි ඒ වෙනකම් වැඩ කරපු අය අයින් කරලා තනියම වැඩ කරන්න පුළුවන් වේද? බෑ. ඇයි ඒ? හැබැයි යා ටික දවසක් ගියාට පස්සේ අර අවුරුදු ගාණක් වැඩ කරපු අයට වැඩිය ගොඩක් ඉහළ තත්ත්වෙට එනවා. ඇයි එයාට දැනුම දැනුම තියෙන හින්දා. එහෙනම් දැනුමත් එක්ක ප්‍රායෝගික පැත්තක් වර්ධනය වුණොත් නේද? දැනුමත් එක්ක ප්‍රායෝගික පැත්තක් තමන්ගේ වර්ධනය වුණොත් තමයි තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් වෙන්නේ. අර වගේ වැඩ කරපු කෙනෙකුට නේද තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් කාව හරි හදන්න මම හොඳ අවවාදයක් දෙන්න යන්නේ ධර්මදේශනා ඉවර කරන්න ඉස්සෙල්ලා. මට කාව හරි හදන්න උවමනාවක් එනවා. මම මොකද කරන්න ඕන? මගේ ළඟ ඉන්න කෙනෙක්ගේ අඩුපාඩුවක් මම දකිනවා. දැකලා මම ඒක හදන්න ඕනේ මේකට මොකක් හරි පියවරක් ගන්න ඕනේ කියලා අදහසකින් මේ කෙනාව හදීමේ අදහසකින් ඉන්නවා. මම මොකද කරන්න ඕනේ? මං ඉක්මනට හැරිලා බලනවා කාගේ දිහාද? මං දිහා. බලන්නේ මොකටද? මම එයාට කියන්න බලාපොරොත්තු වෙන අඩුපාඩු මගේ ළඟ තියනවාද? හරි මම එයාට කියලා දෙන්න බලාපොරොත්තු වෙන අඩුපාඩු මම එයාගේ දැක්කා ඒක මගේ ළඟ තියනවාද කියලා. මගේ ළඟ තියෙනවනම් මම ඒක විසඳ ගන්න ක්‍රමේ ගවේෂණය කරනවා. හරි ප්‍රැක්ටිස් කරනවා ටිකක්. දැන් මම දන්නවා මේක විසඳ ගන්න කොච්චර මේ හැඟීම නැති කරගන්න කොච්චර අමාරුද කියලා. අන්න එතකොට තමයි ඒ අමාරුවට ප්‍රායෝගිකව එයාට ධර්මය වණ වෙනවා. ඒ තමයි මේක අත්විඳිනවනේ මේක කරන්න අමාරුයිනේ. අන්නේ ප්‍රායෝගික ධර්මයේ අත්විඳහම තමයි අනිත් කෙනෙකුට කියන්න පුළුවන්. ඔයා මෙන්න මේ දේ කරන්න, මේ දේ කරන්න, මේ දේ කරන්න කියලා. තමන්ව පාලනය කර ගැනීමෙන් අපිට ලොකු ලාභයක් ලැබෙනවා. මොකද්ද ලැබෙන ලාභය? අනුන්ව පාලනය කරන්න පුළුවන් හය ලැබෙනවා. හරි? එහෙම නැතුව අනුන්ව මෙනෙහි කරන්න. අනුන්ගේ වැරදි හදන්න යන කෙනෙකුට පින්නත් නේ හරියට ඒ පිළිබඳ උපදෙස් දෙන්න බෑ. අහ ඒ උපදෙස් ගන්න කෙනා දන්නවා මෙයා මුකුත් නොදැන තමයි මේ කියන්නේ කියලා. එහෙනම් මට අනිත් අයව හදන්න ඕනේ නම් මම මොකද කරන්න ඕන? මගේ ඉවසීම අනිත් අයගේ ඉවසීම වර්ධනය කරන්න ඕන නම් මම මොකද කරන්නේ ඉස්සෙල්ලා මගේ ඉවසීම වර්ධනය කරනකොට ප්‍රායෝගිකත්වය පේනවා. එතකොට තේරෙයි මේ දේවල් කොච්චර අපහසුද කියලා. කොහොම නමුත් කමක් නැහැ. අපි බෞද්ධ විදිහට ඉවසීම ප්‍රගුණ කරන්න ඕනේ. මොකද ශාස්ත්‍රයන් වහන්සේ ඒ උතුම් පරමාර්ථය සඳහා ඉවසීම පාරමිතාවක් කරලා දේශනා කරා. ඒකින්ද අපි ඒ පිළිබඳ බෞද්ධය විදිහට ඒ පිළිබඳ ලොකු හැඟීමකින් ඉවසීම වර්ධනය කරගන්න කටයුතුකට යන්න ඕනේ. ඉතින් ප්‍රායෝගිකව මේ දේ අත්දකින්න අදත් පැවරුමක් තියෙනවා. ඒ වගේම ඒ තමයි ඉන්දිය සංවර සීලය හෝ තමන්ගේ අදිෂ්ඨානයේදී සිද්ධ වෙන වැරදි සිද්ධ වෙන ඒවා කරගන්න බැරුව ඇති වෙන තත්ත්වයන් වලදී ඒවා කරලා හරිද ඒ කියන්නේ මම පාඩම් කරනවා නම් කරගන්න බැරිම ඇති වෙන තත්ත්වයේ අවස්ථාවේදී ඒක තව ටිකක් වෙලා කරන්න භාවනා කරනවා නම් කරන්න බැරිම අවස්ථාවේදී තව ටිකක් එහාට කරලා නවත්තන්න ඕනේ හරිද එතකොට තමයි මගේ වර්ධනය සිද්ධ වෙන්නේ ටික දවසකින් ලොකු වර්ධනයක් සිද්ධ වෙනවා ඉතින් ওই ටික තමයි අද දවසේ අපිට මතක් කරන් තියෙන්නේ ප්‍රායෝගිකව අපි ප්‍රත්‍යක්ෂ සමාජික විදිහට විසීම් වර්ධනය කරගමු කියලා මම යෝජනා කරනවා. ඒ සඳහා මම නැවත නැවත මතක් කිරීම කරන්නම්. මොනවද අපි දැන් ඉගෙන ගත්ත දේ පිළිබඳ සමාලෝචනය කරද්දී. ඉතින් ඒ සඳහා අපි ඉද ප්‍රස්ථානාගති සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර වාරයේදී අද දවසේ මේ ධර්ම දේශනාව තමන්ගේ නිවසට අරගෙන එන්න නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපුවාට ඒ ධර්මය නිවසේ ඉඳන් අහන්න අවශ්‍ය කරන සියලු පහසුකම් සැපයේ සියලු අවස්ථා ලබා දෙන්නේ මේ මැදිරියට ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කරන මේ පින්නන්ත පිරිස ඒ අය වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු සුජීවත්ව වාසය කරන හැම දිනාටම දුක්ඛයෝගී චිර ජීවන ලැබේවා මේ පරිලෝකියත් මේ පින් අනුමෝදන් වේවා හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.